චචක්ක සූත්‍රය තථාගතයන් වහන්සේ විසින් දේශිත සූත්‍ර ධර්මයන් අතරින් මේ චචක්ක සූත්‍රය ඊතා උසස් තැනක් ගන්නා සූත්‍රයකි. තථාගතයන් වහන්සේ පළමුවෙන් මේ සූත්‍රය දේවරම් විහෙරෙහි දේශනා කළ අවස්ථාවෙහි ඒ ආසා 69ක් භික්ෂූන් වහන්සේලා සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් වූහ. බුදුරදුන්ගෙන් දහම් අසා අරහත්වයට පත්වීම එපමණ අරුමයක් නොවේ. බුදුරජාණන් වහන්සේ පිරිණිවීමෙන් පසු මලියදේව නම් තෙරුන් වහන්සේ මේ සූත්‍රය අනුරාධපුරයේහිදී ලෝවා මහා පායේ යටමාලයේදී දේශනා කළහ. එදාද ඒ සූත්‍ර ධර්මය අසා සැට නමක් භික්ෂූන් වහන්සේලා අරහත්වයට පැමිණියහ. තෙරුන් වහන්සේ ලෝවා මහා පායේ නික්ම ඒ ප්‍රාසාදයේ ඉදිරිපිට මහා මණ්ඩලයේහි ඒ සූත්‍රය දේශනා කළහ. එතනදීද සැට නමක් භික්ෂූන් වහන්සේ රහත් වූහ. තෙරුන් වහන්සේ මහා විහාරයේ නික්ම සෑගිරියට වැඩම කොට එහිදීද මේ සූත්‍රය දේශනා කළහ. ඉන්පසු ශාක්‍ය වංශ විහාරය, කූටාලී විහාරය, අන්තර සොබ්බය, මුතියංගණය, වාතක පබ්බතය, පාචීන ගරකය, දීගවාපිය, ලෝකන්දරය ගාමෙන්ඩල වාලය යන ස්ථානවලදීද මේ සූත්‍රය දේශනා කළහ. ඒ සෑම තැනකදීම ඒ සූත්‍රය අසා සටනම බැගින් භික්ෂූන් වහන්සේලා රහත් වූහ. තෙරුන් වහන්සේ සිතුල් පව්වට වැඩම කළ කලෙහි සැටවස් ඉක්මවා ගිය මහතෙර නමකගේ ආරාධනාවෙන් එක් ස්ථානයකදී මේ සූත්‍ර දේශනය කළ කලෙහි එය අසා සැටවස් පිරුණු මහතෙරුන් වහන්සේලාම සැට නමක් අරහත්වයට පත් වූහ. ඉක්බිති මලියදේව තෙරුන් වහන්සේ තිස්ස මහා විහාරයට වැඩම කොට ඒ ධර්මයේ දේශනා කළ කලෙහි සැට නමක් භික්ෂූහු රහත් වූහ. ඉක්බිති තෙරුන් වහන්සේ කැලණියට වැඩම කොට නාග මහා විහාරෙහිදී කාලච්ච නම් ගමෙහිදීද මේ සූත්‍රය දේශනා කළහ. සටනම බැගින් භික්ෂූන් වහන්සේ රහත් වූහ. ඉක්බිති තෙරුන් වහන්සේ තුදුස් වක්දිනයේදී එහිම ප්‍රාසාදයක යටමාලයේ මේ සූත්‍රය දේශනා කළහ. පොහෝ දිනයේදී පහය මත මේ සූත්‍රය දේශනා කළහ. දෙවාරයේදීම සැටනම බැගින් රහත් වූහ. මෙසේ මලියදේව තෙරුන් වහන්සේ විසින් මේ සූත්‍ර ධර්මයේ දේශනා කළ සැටතනකදීම සැටනම බැගින් භික්ෂූහු රහත් වූහ. එක්වරක ත්‍රිපිටක චූලනාග තෙරුන් වහන්සේ විසින් මේ සූත්‍රය දේශනා කරනු අසා දහසක් භික්ෂූහු අරහත්වයට පැමිණියහ. චචක්ක සූත්‍රය නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ తత్రకో భగవా బిక్కు ఆమంతేసి භික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච ධම්මං හිවෝ භික්ඛවේ දේසිස්සාමි ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙස්සාමි යදිදං චක්කානි තං සුනාත සාදුකං මනසි කරෝත බාසිස්සාමීති එවං භන්තේති කෝතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒ තද වෝච ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥාන කායා වේදිතබ්බා ච පස්ස කායා වේදිතබ්බා ච වේදනා කායා වේදිතබ්බා ච තණ්හා කායා වේදිතබ්බා ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානීති ඉතිකෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං චක්ඛායතනං සෝතායතනං ගානායතනං ජීවහායතනං කායායතනං මනායතනං ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි තී ඉති යං තං උත්තං ඉද මේ තං පටිච්ච උත්තං ඉදං පඨමං චක්ඛං ච බාහිරාණී ආයතනානී වේදිතබ්බානී ඉති කෝපනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ධම්මායතනං ච බාහිරාණී ආයතනානි වේදිතබ්බානි තී ඉතියං තං උත්තං ඉදමේ තං පටිච්ච උත්තං ඉදං ဒ ුතියං චක්ඛං ච විඥාන කායා වේදිතබ්බානි තී ඉතිකෝපනේ තං උත්තං කිංචේ තං පටිච්ච උත්තං චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං සෝතංච පටිච්ච සද්දේච uppajjati සෝත විඥානං ඝානංච පටිච්ච ගන්ධේච uppajjati ඝාන විඥානං ජීවහංච පටිච්ච රසේච uppajjati ජීවහා විඥානං කායංච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං ච විඥාන කායා වේදිතබ්භාති ඉතියං තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං ඉදං තතියං චක්කං ච පස්ස කායා වේදිතබ්භාති ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සෝතංච පටිච්ච සද්දේච uppajjati සෝත විඥානං තින්නං සංගති පස්සෝ ගානංච පටිච්ච ගන්ධේච uppajjati ගාන විඥානං තින්නං සංගති පස්සෝ ජීවහංච පටිච්ච රසේච uppajjati ජීවහා විඥානං තින්නං සංගති පස්සෝ කායංච පටිච්ච පුට්ටබ්බේච uppajjati කාය විඥානං තින්නං සංගති පස්සෝ මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ ච පස්ස කාය වේදිතබ්බාති ඉතියං තං උත්තං ඉද මේ තං පටිච්ච උත්තං ඉදං චතුත්තං චක්ඛං උච්ච වේදනා කායා වේදිතබ්බාති ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා සෝතං පටිච්ච සද්දේච uppajjati සෝත විඥානං ඝානංච පටිච්ච ගන්ධේච uppajjati ඝාන විඥානං ජීවහංච පටිච්ච රසේච uppajjati ජීවහා විඥානං කායංච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා ච වේදනා කායා වේදිතබ්භාති ඉති යං තං උත්තං ඉදමේ තං පටිච්ච උත්තං ඉදං පංචමං චක්ඛං ච තණ්හා කායා වේදිතබ්භාති ඉති කෝ පනේතං වුත්තං කිංචං තං පටිච්ච වුත්තං චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා සෝතංච පටිච්ච සද්දේච uppajjati සෝත විඥානං ගානංච පටිච්ච ගන්ධේච uppajjati ගාන විඥානං ජීවහංච පටිච්ච රසේච uppajjati ජීවහා විඥානං කායංච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා උච්ච තණ්හා කායා වේදිතබ්භාති ඉති යං තං වුත්තං ඉදමේ තං පටිච්ච වුත්තං ඉදං චට්ඨං චක්ඛං චක්කුං අත්තානියෝ වදෙය්‍ය තං නං උපපච්චති චක්කුස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තා මේ උපජ්ජති ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මා තං න උපජ්ජති චක්කුම් අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කුම් අනත්තා රූපා අත්තාති යෝ වදෙය්‍ය තන්න uppajjati රූපාණං uppādopi vayopi paññāyati යස්ස කෝපන උප්පාදෝපි වයං පඤ්ඤායති අත්තා මේ uppajjati ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මා තං න uppajjati රූපා අත්තාති යෝව දෙය්‍ය ඉති චක්කුං අනත්තා රූපා අනත්තා චක්කු විඥානං අත්තාති යෝව දෙය්‍ය තන්න uppajjati චක්කු විඥානස්ස uppādōpī වයෝපි පඤ්ඤායති යස්ස කෝපන uppādōpī වයෝපි පඤ්ඤායති අත්තා මේ uppajjati ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මා තං න uppajjati චක්කු විඥානං අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා රූපා අනත්තා චක්කු විඥානං අනත්තාති චක්කු සම්පස්සෝ අත්තාති යෝ වදෙය්‍ය තං න උපජ්ජති චක්කු සම්පස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තා මේ උපජ්ජති චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මා තං න උපජ්ජති චක්කු සම්පස්සෝ අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා රූපා අනත්තා චක්කු විඥානං අනත්තා චක්කු සම්පස්සෝ අනත්තා වේදනා අත්තාති යෝව දෙය්‍ය තං න uppajjati වේදනාය uppādopi vayopi paññāyati තං න උපජ්ජති වේදනාය උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තා මේ උපජ්ජති වේදනා අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා රූපං අනත්තා චක්කු විඤ්ඤාණං අනත්තා චක්කු සම්පස්සෝ අනත්තා වේදනා අනත්තා තණ්හා අත්තාති යෝව දෙය්‍ය තං න උප්පච්චති තණ්හාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යස්සකෝ පන උප් පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මාතං න uppajjati තණ්හා අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්ඛුං අනත්තා රූපං අනත්තා චක්කු විඥානං අනාත්තා චක්කු සම්පස්සෝ අනාත්තා වේදනා අනාත්තා තණ්හා අනාත්තා සෝතං අත්තාති යෝ වදෙය්‍ය පෙයාලං ගානං අනත්තාති යෝ වදෙය්‍ය පෙයාලං ජීවහා අත්තාති යෝව දෙය්‍ය පෙයලං කායෝ අත්තාති යෝව දෙය්‍ය පෙයලං මනෝ අත්තාති යෝව දෙය්‍ය තං උපච්චති මනස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati චචේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මාතං න uppajjati මනෝ අත්තාති යෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අත්තාති යෝ වදෙය්‍ය තං න උපාච්චති ධම්මානං උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමි uppajjati ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මා තං න උපජ්ජති ධම්මා අත්තාති යෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අත්තාති යෝ වදෙය්‍ය තං න උපජ්ජති මනෝ විඤ්ඤස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තා මේ uppajjati ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මා තං න uppajjati මනෝ විඥානං අත්තාති යෝව දෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා මනෝ සම්පස්සෝ අත්තාති යෝව දෙය්‍ය තං න උපජ්ජති මනෝ සම්පස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති තස්සේ කෝපන උප්පාදෝපී වායෝපි පඤ්ඤායති අත්තා මේ uppajjati ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මා තං න uppajjati මනෝ සම්පස්සෝ අත්තාති යෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා මනෝ සම්පස්සෝ අනත්තා වේදනා අත්තාති යෝ වදෙය්‍ය තංන uppajjati වේදනාය uppādopi vayopi paññāyati යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මාතං න uppajjati වේදනා අත්තාති යෝ වදෙය්‍ය ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා මනෝ සම්පස්සෝ අනත්තා වේදනා අනත්තා තණ්හා අත්තා තීයෝ වදෙය්‍ය තං න උපජ්ජති තණ්හා උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච චේති ചാති ඉච්ඡස්ස ඒව මාගතං හෝති තස්මා තං න uppajjati තණ්හා අත්තාති යෝ වදෙය්‍ය ඉතිමානෝ අනත්තා ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා මනෝ සම්පස්සෝ අනත්තා වේදනා අනත්තා තණ්හා අනත්තා අයං කෝපන භික්ඛවේ සක්කාය සමුදය ගාමිනී පටිපදා චක්කුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති රූපං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්කු විඥානං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්කු සම්පස්සං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති වේදනං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති තණ්හං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති සෝතං ඒතං මම පෙය්‍යාලං ගානං ඒතං මම පෙය්‍යාලං ජීවහං ඒතං මම පෙය්‍යාලං කායං ඒතං මම පෙය්‍යාලං මනං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති ධම්මේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති මනෝ විඥානං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති මනෝ සම්පස්සං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති වේදනං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති තණ්හං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති අයං කෝපන බික්කවේ සක්කාය නිරෝධ ගාමිනී පටිපදා චක්කුම් නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති රූපං නේතං මම නීසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති චක්කු විඤ්ඤාණං නේතං මම නීසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති චක්කු සම්පස්සං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති තණ්හං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති සෝතං නේතං මම පෙය්‍යාලං ගානං නේතං මම පෙය්‍යාලං ජීවහං නේතං මම පෙය්‍යාලං කායං නේතං මම පෙය්‍යාලං මනං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති ධම්මං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති මනෝ විඥානං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති මනෝ සම්පස්සං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති වේදනං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති තණ්හං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති චක්කුංච බික්ඛවේ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්කම සුඛං වා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ අබිනන්දති අබිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රාගානුසයෝ අනුසේති දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපච්චති තස්ස පටිගානුසයෝ අනුසේති අදුක්කම සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ තස්ස වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භූතං නප්පජානාති තස්ස අවිජ්ජානුස්සයෝ අනුසේති සෝ වත භික්ඛවේ සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වේදනාය පටිගානුසයං අප්පටි විනෝදෙත්වා අදුක් කම සුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමෝහනිත්වා අවිජ්ජං අප්පහාය විච්ඡං නූපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ භවිස්සති තී නේතං තානං විච්ඡති සෝ තංච භික්ඛවේ පටිච්ච සද්දේච uppajjati සෝත විඥානං ගානංච භික්ඛවේ පටිච්ච ගන්ධේච uppajjati ගාන විඥානං ජීවහංච භික්ඛවේ පටිච්ච රසේච uppajjati ජීවහා විඥානං කායංච භික්ඛවේ පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං මනංච භික්ඛවේ පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ අබිනන්දති අභිවදති අච්චෝ සාය තිට්ඨති තස්ස රාගානුසයෝ අනුසේති දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපච්චති තස්ස පටිගානුසයෝ අනුසේති අදුක්කම සුඛාය වේදනාය පුට්ටෝ සමානෝ තස්ස වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති තස්ස අවිජ්ජානුසයෝ අනුසේති සෝ වත භික්ඛවේ සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වේදනාය පටිගානුසයං අප්පටි විනෝදෙත්වා අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමෝහනිත්වා අවිජ්ජං අප්පහාය විච්ඡං අනුපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ භවිස්සති තී නේතං තානං විච්ඡති චක්ඛුංච කෝ භික්ඛවේ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ නාබිනන්දති නාබිවදති නාජෝ සාය තිට්ඨති තස්ස රාගානුසයෝ නානුසේති දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවේති න උරත්තාලින් කන්දති න සම්මෝහං ආපජ්ජති නස්ස පටිගානුසයෝ නානුසේති අදුක් දුක්ඛම සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ තස්ස වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භූතං පජානාති තස්ස අවිජ්ජානුසයෝ නානුසේති සෝවත භික්ඛවේ සුඛාය වේදනාය රාගානුසයං පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විචං උපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තකරෝ භවිස්සති තී තාන මේතං විච්ඡති සෝතං ච භික්ඛවේ පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං ගානංච භික්ඛවේ පටිච්ච ගන්ධේච uppajjati ගාන විඥානං ජීවහංච භික්ඛවේ පටිච්ච රසේච uppajjati ජීවහා විඥානං කායංච භික්ඛවේ පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං මනංච භික්ඛවේ පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ නාබිනන්දති නාභිවදති නාජ්ජෝ සාය තිට්ඨති තස්ස රාගානුසයෝ නානුසේති සෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ පේයලං දුක්ඛසන්තකරෝ භවිස්සති තී තානමේ තං විජ්ජති එවං පස්සං මික්ඛවේ සුත්වා අරිය ශාවකෝ චක්කුස්මං නිබ්බින්දති රූපේසු නිබ්බින්දති චක්කු විඥානේ නිබ්බින්දති තණ්හාය නිබ්බින්දති සෝ තස්මින් නිබ්බින්දති සද්දේසු නිබ්බින්දති ගානස්මින් නිබ්බින්දති ගන්ධේසු නිබ්බින්දති ජීවහාය නිබ්බින්දති රසේසු නිබ්බින්දති කායස්මින් නිබ්බින්දති පොට්ටබ්බේසු නිබ්බින්දති මනස්මින් නිබ්බින්දති ධම්මේසු නිබ්බින්දති මනෝ විඥානේ නිබ්බින්දති මනෝ සම්පස්සේ නිබ්බින්දති වේදනාය නිබ්බින්දති තණ්හාය නිබ්බින්දති නිබ්බින්දං විරච්ඡති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමීති ඥානං හෝති කීනා ජාති වසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති විජානාති තී ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින් ච කෝපන වෙය්‍යා කරණස්මින් භංජමානේ සට්ටි මත්තානං බික්ඛූනං අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්ඡින් සූති පිටුව 135 පාන්දර 4 පටන් 6 දක්වා